දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සඳහා ලිඛිත ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා අපි ඒක ඒකෙන් ආරම්භ කරමු යතර වාරදී කාට හරි ධර්ම සාකච්ඡාවකට සුදුසු ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා තියෙනවා කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා ගෞරවයෙන් ආරාධනා කරනවා ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය කරමින් සිටින අවස්ථාවේ මගේ අත් දෙකත් බෙල්ල ප්‍රදේශයත් කූඹි යන්නා වගේ ගතියක් ඇති වුණා. මම එය ගණන් ගන්නේ නැතුව සතිය එලෙසින්ම පවත්වාගෙන ගියා. ඊට පස්ව දකුණු කකුලේ ඇඟිලි ගින්දරෙන් පිච්චෙනා වගේ මට දැනුණා. එසේ සිදුවේ මන්ද කියා ගරු ස්වාමීන් වහන්සේ පහදා දෙන්න. ඊරුවන් සරණයි. ඒ වගේ ශරීරයේ යම් යම් දැනීම මාත්‍රකයේදී සතිය පවත්වන්න පුළුවන් නම් ඒව ගැන කලබල කරන්නේ නැත්නම් නැත්නම් ටික වේලාවක් ගිහලා ඒ තීති දානපානේ බලන්න පුළුවන් නම් හොඳයි කියලා කියන්න පුළුවන්. ඇයි ඒක මතුවෙන්නේ කියන එකේදී එච්චරම වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඒකට ඉතින් කෙටියෙන් උත්තර දෙන්න තියෙන්නේ මේ ධාතු ගුණ මතු කරනවා ශරීරයෙන්. ඒවා එනකොට අපිට තියෙන ඒවා මතුවලා ඒවා ඇවිල්ලා දොරට තට්ටු කරනවා මේ මං ආවා කියලා. නමුත් Tamanට තියෙන දොර අරින්නත් එපා. හොඳයි කියලා. කරමින් හිටපු වැඩි ආනාපාන බල බලා නැත්නම් ආනාපාන සතිය දිගට පවත්වන එකයි තියෙන්නේ. එතකොට මේ ඒ වගේ ධාතු ගුණ හරහා නැත්නම් ධාතු ගුණ තියෙද්දි මූල කර්මස්ථානයේ සතිය පවත්වන්න පුළුවන් හැකියාව එන්න පටන් අර ගන්නවා. නිකන් හරියට සෙන ගොඩක් ඉන්න පාරක වාහනයක් පදවගෙන යනවා. සෙන හප්ප ගන්න නැතුව. දෙමී දෙමින වාහනේ අරයි යනවා මිනිසුන්ට හැප්පෙන්නේ නැතු වගේ අර වගේ ධාතු ගුණ තියෙන ඒවට ආඩම්බර වෙන්නේත් නැහැ. ඒව ආවේ ඇයි කියලා කරබල කරදර කරගන්නෙත් නැහැ. නමුත් ඒවට හේම වෙන්නටලා හිත හුරු කරගෙන අර තිබුණම සතිය පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක ඒක තමයි ඊතර තියෙන අභ්‍යාසය. ඊතර තමයි ඒක තමයි Tamanට ලැබෙන දක්ෂකම. ඒ දිගට කරගෙන යන්න ඒව මතුවෙන්නේ ඇයි කියන එක මේ ප්‍රශ්නේ ඉච්චර ගැළපෙන්නේ නැහැ. අපිට තියෙන්නේ ඒ තියෙද්දි බාධාවක් කරගන්න නැතුව හිත කරදර ගන්න නැතුව දිගට කරගෙන යන්න පුළුවන් නම් භාවනාවේ දියුණුවක් කියලා කියන්නේ. අවසරයි ගරු ස්වාමීන් වහන්සේ මම සක්මන් භාවනාව කරන අතර සහ ආනාපාන සති භාවනාවේදී මගේ මුහුණ මුහුණ අත්ලවල ඉදිකටු තුඩු අනින්නා වගේ දැනේ දැනේ. අවද ශරීරයේ මස් පිඩු නලියන්නා වගේ දැනේ. ඒවා ගැන බලා නැවතත් ආනාපාන සති භාවනාවට හිත යොමු කළත් දිගටම භාවනාව කරගෙන යාමට අපහසු බවක් දැනේ. එයට උපදෙස් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ඒ පළවෙනි කීප එකම තමයි පළවෙනි කිව්වා වගේ ආනපනේ කරගෙන යනකොට කය ඇතුළට හිත ගියාට පස්සේ කය කයෙන් නිකුත් වෙන নানা ආකාර සංඥා එනවා. අපි අර සාරිපුත්‍ර සාංශය මතක් කරපු විදිහට ආස්වාචයේ බලනුවේ කය ඇතුළට හිත විහිදා ගියොත් ඉතින් අර වගේ කම්පන චංචල එනවා. ප්‍රස්වාසයේ බලන වෙලාවට කය ඇතුළට විහිදී ගියත් ඒත් කම්පන චංචල එනවා. ඒ කියන්නේ වෙනද මේවා තියෙනවා පේන්නේ නැහැ. දැන් අවධානය වැඩි නිසා ඉන්ද්‍රයන් ප්‍රනීත වීම නිසා හොඳට ඇදිච්චි රත් වෙච්ච රබානකට ගහනකොට හොඳට සද්ද ඇහෙනවා වගේ ඉන්ද්‍රයන් ප්‍රනීත වුණාට පස්සේ මේකෙන් එන සංඥා වැඩි වෙන්න පටන් අර ගන්නවා. ඒක පේන්නේ නැති එකක් මතු කරනවා වගේ. ඇත්තටම තියෙන්නේ වෙන්නේ ඕක තියෙනවා හැම වෙලාවෙම තියෙනවා. නමුත් අපේ හිත පිට තියෙන නිසා දැනෙන්නේ නැහැ. නමුත් අර භාවනා කරනකොට හිත සතියෙන් ඇතුළට යනකොට මෙවුව නිකන් මේ හොඳට ඇදිච්ච රබානකට තට්ටු කරා වගේ දෝංකාර දෙන්න ගන්නවා. ඉතින් ඒක යෝගාවචරය දැනගෙන ගියොත් ඉවසන්න බැරි මට්ටමට කවදාකවත් ඕක යන්නේ නැහැ. ඒක තමයි ඒකේ තියෙන රහස. මේක භාවනාවේම අප එකක් දිගට දැනගන්න තියෙන්නේ. භාවනාවෙන් එන එකක් නම් කවදාකවත් ඉවසන්න බැරි තරමට යන්නේ. හැබැයි ඇයි මේක එන්නේ කියලා නම් තේරෙන්නේ නැහැ. ඒ තරමටම කිසිම අදාළ භාවයක් නැතුව මේ සංඥාවල් වගේක් සමහරට වේදනා ස්වරූපෙන් සමහරට ධාතු ස්වරූපෙන් මතු කරනවා යෝගාවචරය ඒතියෙද්දි සතිය කඩා ගන්න නැතුව ඒතියෙද්දි භාවනා හිත සද්ධාව බිඳ ගන්න නැතුව සැක පහල කර ගන්න නැතුව යන්න පුරුදු කර ගන්න ඕනේ. එතකොට තමයි අර නොසලෙන මනසක් පුරුදු වෙන්න පටන් අරගන්නේ. ඒ නිසා සමාජලාවට මේ මුළු ශරීරයේම උඩ යනවා වගේ ශරීරයේම පහළ යනවා වගේ ශරීරේ පුරාම ගලන ගතිය, උණුසුම් ගතිය නිකන් කැරකිලා කැරකිලා අන්තිමට කියන නිකන් සුලිසුලඟකට අහුණා වගේ. එහෙම නැත්නම් ගිනි කන්දකට වැටුණා වගේ. එහෙම නැත්නම් මේ දියසුලියකට අහුණා වගේ. ඒ සම්පූර්ණ ඒ ධාතු ස්වરૂප උත්පන්න වෙන්න පටන් අර ගන්නවා. නමුත් ඒක මනසේ මායාවක් විතරයි. ශරීරයට මට වෙන්නේ නැහැ. නමුත් අර ශරීරයට ආශාවල් තියෙන දැඩි නිත්‍ය සංඥාවෙන් ඉන්න කෙනාට ලොකු බයක් ඇති වෙනවා. නමුත් ඒක මේ හීනයක් දැකලා දඟලන්න හදනවා වගේ වැඩක් තියෙන්නේ. ටිකෙන් ටික ටික ටික උහුරු වෙනකොට ලැහැත් වෙලා යනකොට ඒකට තියෙන කෝල ගති කෝඩු ගති අඩු වෙලා යෝගාවචරයේ මේරීමක් එන්න පටන් ගන්නවා. ඒක ඒ හරහා තමයි ඉතින් භාවනාව දියුණු වෙනවා කියලා කියන්නේ. ඒ නිසා මේවා සමාධිය හැදීගෙන එන බවට ලකුණු කියලා කෙටියෙන් මතක් කරගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ඔබ වහන්සේ කියා දුන් පරිදි ආස්වාසය නොසලකා ප්‍රස්වාසයේ පමණක් බැලීමටත් කයේ සිත පිහිටුවීමටත් උත්සාහ කළෙමි. නමුත් නිරන්තරයෙන්ම ආස්වාසයටත් සිත යොමු වෙයි. ඒන් කිසියම් ප්‍රමාදයක් සිදු වේද? මේ මන්ද කොයි ආමතුරුත් දන්නේ කියලා දුන්නේ ආස්වාසය අමතක කරන්න කියලා. ඉතින් ඒක නිසා নানা ආකාර චෝදන එනවා. ඉතින් අමතක කිනකොට කමන්නේ නොකර ඉන්න එපා. නොකර හිටියොත් ස්පිතාලෙ ගෙනියන්න වෙනවා. මේ තියෙන දා මල මගුලක් බලපන් කියලා කිව්වහම ඉතින් අර සාරිපුත්‍ර සාන්ති කියනවා ආශාසය වනකොට ප්‍රසවාසය පෙනෙයි. ප්‍රසවාසය ඉතින් ඒක කියවට පස්සේ කියනවා මේ හාමුදුරුව අපිට කිව්වා Nisan වනේ ගියාට පස්සේ ආශාසය කරන්න එපා. ආශාසය බලන්න එපා ප්‍රසවාසය බලන්න කිව්වා ඊය. කොහොමද මේ නඩු විසඳන්නේ? මේ කියන දේ ඇහෙන්නේ Tamanට ඕන දේ තමයි. ඒ නිසා හොඳට මතක තියාගන්න එහෙම වෙන්න ඉඩ තියෙනවා ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ තියෙන එක බලන්නයි කියන්නේ. ආස්වාද ප්‍රසාද දෙකම පේනවනම් දෙකම බලන්න ආස්වාදේ පේන්නේ නැතු ප්‍රසාදේ බලනවනම් ප්‍රසාදේ සන්තෝෂ වෙන්න ප්‍රසාදේ පේන ආස්වාදේ පේන්නේ නැත්නම් ප්‍රසාදේ සන්තෝෂ වෙන්න ඒ කල් ගියාට පස්සේ දෙකම හරියනවා නමුත් මේ අර යම් කෙනෙක් ඒකෙන් අදහස ගත්තොත් මේ කියන දේ මොකද්ද කියලා දැනතු මේ ආස්වාසිය අමතක කරලා ප්‍රසවාසය විතරක් බලන්නේ කොහොමද දැන් අලි කෙලියයි මට ආස්වාද ප්‍රසවාසය දෙකම පේනවා දැන් මේක ලෙඩක්ද මේකට මොකද්ද තියෙන බේත එනිසා මම මම මේ කියනකොට මම දන්නේ ප්‍රශ්න කරුවට ප්‍රශ්න විසඳෙනවද කියලා. ප්‍රශ්න කරු මතක තියාගෙන ඉන්න ඕනේ කවදාකවත් එහෙම උපදේශයක් දීලා නැහැ. උපදේශයේ තියෙන්නේ පේන දේ පේන විදිහට බලන්න. ඉතින් ආශාසයෙන් නොපෙනී ප්‍රසවාසයෙන් පේන ඉඩ තියෙන එකට කලබල වෙන්න එපා. නමුත් ආශාසයෙන් නොපෙනියන් කියලා ප්‍රාර්ථනා කරන්නත් එපා. එහෙම උපදේශකුත් නැහැ. තියෙන දේ බැලීමයි අපි මේ භාවනාවේ මූලික වශයෙන්ම කරන දේ. මානසිකාරයෙන් කරන්න කියලා අපි නිවැරදි කරගනිමු. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි ආනාපාන සති භාවනාව පටන් ගැනීමේදී ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා හිතමින් ටික වේලාවක් ගත කළාට කමක් නැද්ද? ඒකම ඉන්පසු ආනාපාන සති භාවනාව කරගෙන යමි. ඒ ගැන ටිකක් පහදා දෙන්න. එහෙම එහෙම කරනකොට ඇති වෙනව නැති වෙනව නැති වෙනව කියන එකෙන් ලැබෙන ආනිසංශ මොකද්ද? එහෙම කෙරුවට පස්සේ තමන් අත්දකින්නේ මොකද්ද කියලා කියන්නේ නැතුව මට අමාරුයි මේක ගැන අදහස් ප්‍රකාශ කරන්න. ඒ නිසා යම් හේතුවක් නිසා අපි මොන හේතුවක් හරි කමන්නේ ඇති වෙනවා විනාශ වෙනවා නැති වෙනවා කියලා මෙනෙහි කරයි කියලා. ඉතින් ඒක Tamande ඊගාවට ආනාපාන සතිය බලන්න පහසුවක්ද අපහසුවක්ද කියන එක මේ වார்த்தාවේ නැති නිසා මම ආශාසිතිනවා ඉල්ලා හිටිනවා පුළුවන් නම් කරනවා නම් සභාගත කරලා කියන්නේ එහෙම කිරීමෙන් තමයි යම් කිසි වාසියක් තියෙනවා යම් කිසි අවාසියක් වෙනවාද කියලා ඒ අනුව නම් මට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් එනොත් එහෙම කරන්න කියලා මූලික උපදේශවල නැති නිසා මට වග කියන්න අමාරුයි මේ ප්‍රකාශය ගැන දෙන්ස කවුරු හරි ඒක පිළිබඳව ඇත්තටම තොරතුරු ඇත්තටම මේ සාකච්ඡාව බලාපොරොත්තු වෙනවා නම් ඒ ඒ මේ විදිහට තමන් කරාට පස්සේ තමන් මොකද උනේ කියන එක මේ වෙලාවදී සපෙලා උත්තර දෙන්න ඕනේ නැත්නම් අපිට මේ මාතෘකාව ගන්න විදියක් නැහැ මොකද මේක මූලික උපදේශ පන්තියේ තියෙන කතාවක් නෙවෙයි නිසා එහෙම නැත්නම් අපි ඊගාව කොටසට නැත්නම් ඊගාව ප්‍රශ්නට යනවා ඊළඟ කොටසක් වෙනවා සවෙන්නාස ගරු ස්වාමීන් වහන්සේ සමහර උපාසිකාවන් කියනවා ඊතරදී තනියම සිටින අවස්ථාවල භාවනා කරන්න එපා කියලා සිහි නැතිවීම විකාර විදියට වැඩිපුර කතා කිරීම ඇති වෙනවයි කියලා මේ ගැන ටිකක් පහදා දෙන්න පෙරවන් සරණයි. මේකෙදී නම් ওই උපාදකම්මල කතා කරලා තියෙන්නේ මෙහෙදි තී නැතුව විකාර කතා කරන නිසා තමයි මෙතනින් පිට ওই සාකච්ඡා කරන්නේ. ගෙදරදී නම් වෙන්න ඉඩ තියෙනවා. පන්සලේදී වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා කරුණා කරලා ඒ අදාළ මිනිස්සයා කතා කරන්නේ නැහැ. පිටු විහාරට තමයි කතා කරන්නේ. ඒ නිසා මේ පැන පැන කතා කරන, පැන පැන ධම්ම විග්‍රහ කරන ඇත්තෝ පන්සල් වලට යන්නේ ගෙදර වහලේ දෙවෙනින්දා. ඉතින් සුවා දෙමෙනේ හින්දා. ඉතින් ගිහිල්ලා කවුරු හරි අල්ලන බුලත් ටිකක් කකා කතා කතා කරගෙන ඉන්නවා. ඉතින් අර ස්වාමීන් වහන්සලා කියනවා මුළු රෑම ඉඳාසයිලු මේ සිල් දැකලා. පහුවෙන්ද වෙනකොට ධර්මශාලාව වටේට මූත්‍රා ගඳයිලු. ඈ තිස්සේ ගිලම්පස බිබි පක් කරනවා. මොකද gedara තෙමනවා වෙන්නේ නැති. ඒ වගේ තීටි ඒ වගේ දේවල් නිසා මෙච්චරක් ධර්ම සාකච්ඡා කරද්දී මෙච්චරක් උපදේශ දෙtti මෙච්චරක් කර්මස්ථාන දෙද්දී උපාසකම්මලායින් කර්මස්ථාන ගන්න යනවනම් නැත්නම් උපාසකම්මලා උපාධ්‍යාය ධනසුරේ දාගෙන කටයුතු කරන්න හදනවා කොහොමද ගොඩගන්නේ? කියන්නම් එසේ කිව්වොත් Taman අහන්නා සීබුද්ධියෙන් අහන්නට මෙහි උපදෙස් දීලා තියෙනවා. ඒ උපදේශ අනුව අප කටයුතු කරමු. ඒ නිසා සතිය වැඩි කරාට gederදී හෝ මේ වගේ තැනක ඉඳගෙන හෝ ශක්මන් කරමින් නැත්නම් ගෙදරින් වැඩේ සතිය වැඩි කරලා කිසිසේත්ම මොනම වැරද්දක්වත් වෙන්නේ නැහැ කියලා කියයි. ඒ නිසා වචන සකස් කරලා ගත්තොත් මේ මේ ප්‍රශ්නේ යම් කිසි කෙනෙක් මට කිව්වා සතිය වඩන්න එපයි කියලා ගෙදරදී නැත්නම් සතිය ගෙදරදී වඩන්නේ කොහොඳ නැහැ කියලා ඒක නම් විරුද්ධ ගෙදරගේ පැහැදිලිවම නොකිය යුක්තක් කියලා තියෙනවා. නමුත් ඔයගොල්ලෝ වර්ණගන්නේ ප්‍රශ්නේ භාවනාව කියලා. මේ භාවනාව කියන එක විශාල විෂයක්. කොයි එකද මේකෙන් අදහස් වෙන්නේ දන්නේ නැහැ. ඒ නිසා සකස් කරගන්න අපි මේ උත්සාහ කරන සතිය වඩන්න. ඒකට කලාවක්, වෙලාවක්, ඒකට ඉරියව්වක් මොකුත් නැහැ. සරුවචනාංශේ සඳහන් කළ තියෙන්නේ වැසිකිළිය, වැසිකිළිකම් කරනකොටත්, කැසිකිළිකම් කරනකොටත් සතිය වඩන්නේ කියන. ඒක සඳහා ගඳ කිළිය තමයි යන්න ඕනේ නැහැ. වැසිකිළියට කියක් ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපානය මෙනෙහි කිරීම සහ සාවධානව ඒ කෙරේ සතිමත්ව බලා සිටීමෙන් ඇතිවන නිශ්චලතාවය නිශ්චලතාවය සහ සමාධිගත වීමද සතිය පිහිටවීම සහ සමාධිය එකම මාර්ගයේදී හමුවන වෙනස් ස්වરૂපයන් දෙකක්ද කාරණිකව පැහැදිලි කර දෙන්න. උගක් වෙලාවට දර්ශනය තියෙන්නේ සතියෙන් පස්සේ සමාධිය හම්බ වෙනවා කියලා. වීර්ය සති සමාධි කියලා තමයි ඒකට පෙන්වන්නේ. යම් තැන්වල දේශනාවේ වීර්යයට පස්සේ සතිය සතියට පස්සේ සමාධියක් තියෙනවා. සාමාන්‍ය පෙළ ගැස්ම නම් වීර්ය සති සමාධි. ඒ වුණාට සතිය තමයි සමාධියට තුඩු දෙන්නේ. ඉතින් ඒව සාමාන්‍යයෙන් මේ පටිච්චසමුපාදයේ පටිච්චසමුප්පන්න ක්‍රමය හේතු ප්‍රත්‍ය බලනකොට සමාධියට හේතු වෙන්නේ ආසන්න කාරණා වෙන්නේ සතිය තමයි. ගරු ස්වාමීන් වහන්ස මුල් දින මුල් දිනවල නොතිබූ ලෙස ඊයේ තදත් පරයන්කවලදී ශාරීරිය ඉදිරියට වැක්කිරෙන ගතියක් ඇති වී තිබේ. සතිය ඇතත් හුස්ම ගැනීමේ යම් අපහසුතාවයක් ඒ නිසාම පවතී. මෙහිදී කල යුත්තේ ශාරීරිය නැවත ඍජු කර ගැනීමද නැතහොත් අපහසු වෙනුවත් ආනාපානයේ දෙස බැලීමද මෙය පහදා දෙන මෙන් වැඳ නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. සමහර වෙලාවට මේ නින්දත් නොනින්දත් අතර වැටෙන වෙලාවක් තියෙන අතරම සතිය දුර්වල වෙච්ච වෙලාවල් වල ඒ ඔළුව නැත්නම් ශ්වසන මාර්ගයේ ඇදවීම නිසා අපිට ගොරෝදී අදින විදිහට වගේ ගොර ගොර අදින ගොර අදිනවා කියලා කියන්නේ ඒ මට්ටමටත් වැටෙන වෙලාවල් තියෙනවා එතකොට නම් ඇත්තටම කියනවා මුගක් කළාට තීන මිදි වැතර හිත වැටලා ඒ වගේ ඉරියව්ව මාරු වුණාට පස්සේ හුස්ම ගැනීම අමාරු ඒ වෙලාවේ පාල කරනවා නැගිටට පස්සේ වුණත් නිදු ලුකු ඒ අත පිටිපස්සේ මස් පිටුවේ අමාරු වගේ එන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒක යම් කිසි මට්ටමකට පරියන්කෙදීම අවදිභාවයෙන් හිටියොත් තේරෙන පටන් ගන්නවා. එතකොට ඒ අපහසුවට හිත දාන දානකොට දැන් මතුවලා තියෙන අපහසුවට හිත දානකොට ඉබේම ශරීරය වීර්යවන්ත කෙනාගේ ඉබේම ශරීරය සමබර වෙනවා. ඒක නිසා ඒ වෙලාවට අපි කරන්න තියෙන කරනවට වැඩිය අතපය දි ගන්නවා, කෙලින් යනවා, හැඩ ගහනවට වැඩිය ඒ තියෙන අපහසුකමට ඒ වෙනකොට මේ භාවනාවෙන්ම ආපු අපහසුකමක් ඇත්තනම අසමබර භාවයක් තියෙන. අන්නේ අසමබර භාවයට හිත දැම්මොත් භාවනාවේ මේක සකස් කරලා දෙනවා. හදන්න කියොත් වෙන්නේ අර සතිය කැඩෙන්න ඉඩ තියෙනවා. මුලදී නම් වෙන්නේ අත් වශයෙන්ම හදන එක තමයි. කලබල වෙච්ච ගමන් පාට එක හදනවා. ඒ දෝෂෙකුත් නැහැ ස්ථිරහානියක් වෙන්නේ නැහැ. නමුත් පුරුදු වෙනකොට පුරුදු වෙනකොට ඒ ඉරියව්ව එහෙම තියේදී ඒ ඉරියව්වට හෝ ඇතිවෙච්ච වේදනාවට නూరు ගතියට අපහසුකම නිහිත දානකොට ශරීරයේ විසින් මේක හදා ගන්න ගතියක් තියෙනවා. ඒක තමයි වඩා මෝරච්ච ක්‍රමේ පහු වෙනකොට ඒක තමයි හුඟ දෙනෙක් පොඩ හැරග හැඩ ගහින්නේ පුරුදු වෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව හා සසඳන කල එදිනෙදා කරන පුද පූජා හා වෙනත් පින්කම් කුඩා ළමුන් කරන කෙලිසෙල්ලම් වැනියයි ඔබ වහන්සේ කළ දේශනය නැවත වතාවක් පැහැදිලි කර දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඉතින් මට මට තේරෙන්නේ මොකක්ද ඒකේ වැඩිපුර මතක් කරන්න තියෙන්නේ පොඩි ළමයි පොඩි කාලේ කරන සෙල්ලම් අත්‍යවශ්‍යයි ලොකු වෙනකොට ඒ ළමයින්ට පෞෂත්ව වර්ධනය. නමුත් ලොකු උනත් ලොකු උනට පස්සෙත් පොඩි කාලේ සෙල්ලම් කරනවා නම් ඒක මේ සාර්ථක ජීවිතයකට හරියන්නේ නැහැ. ඒ නිසා ළමා කාලේ ළමා සෙල්ලම් කරනවා. ඊට පස්සේ තලසුණ වුණාට පස්සේ ඒ දේවල් වලට යනවා. ඉතින් ලොකු වුණාට පස්සේ ළමයි කරන ළමා සෙල්ලම් වලට hina වෙන්න යන්නත් නරකයි. ඒකේ පොඩි දරුවන්ගේ හැටි. නමුත් Taman වැඩි හිටියෙක් වශයෙන් ඒ පොඩි දරුවන්ට නිග්‍රහ කරන්නත් හොඳ නැහැ. පොඩි දරුවෝ Tamanට කතා කරුවොත් Taman ගිලයකට දරුවෝ නලවන්න මට්ටමේ සම්බන්ධ වුණාට ප්‍රශ්නකුත් නැහැ. Taman දැනගන්න ඕනේ වුණාට ඒ කට්ටියගේ භාෂාව වෙනස්, ඒ කට්ටියගේ සෙල්ලම් ක්‍රම වෙනස්, මෝරනකොට වෙනස්. ඒ වගේ තමයි භාවනා ආධ්‍යාත්ම ජීවිතයේ ඉහළට යනකොට යනකොට තමන්ගේ වචන ක්‍රියා සහ ජීවන රටාවේ පැහැදිලි විපරිණාමයක් සිදු වෙනවා. ඉස්සර කරන වචන නෙමෙයි බබාලගේ භාෂාව අතාරිනවා. ඔගේ ක්‍රියාකාරකම් වල ළමා ක්‍රියා අමතක කරනවා. ජීවන රටාවේදී පුලුවන් තරම් ධාර්මික ජීවිතයකට ඇඩ ගැහෙනවා. ඉතින් එහෙම වුණාට අර ළමා සෙල්ලම් කරන ළමයින්ද උසුළු විසුළු කරන්න අයිතියක් අපිට නැහැ. බැරි වෙලා හරි අපි මැරුණොත් ආයෙත් කියලා උපදින්නේ අපි ළමා මට්ටමේ තමයි. ඊට පස්සේ ආයෙත් ඒකට යන්න වෙනවා. ඒ නිසා අපි තීරුම් අරගන්න ඕනේ ඒකට ළමයින්ගේ ක්‍රීඩා මේ වැඩි හිටි වුණාට පස්සෙත් කරනවා නම් එතන තමයි තියෙන විකෘතිය. ඒක නිසා ඒක සාමාන්‍ය ජීවිතයක තියෙන අත්දැකීම අරගත්තාම ඒකම යොදන්න පුළුවන් මේ ආධ්‍යාත්මික ජීවිතයටත්. ඒක නිසා ආගම අල්ලගෙන වැඩ කරන කට්ටිය හැමදාම මේ ළමා වැඩවලම තමයි ජීවිතය ගත කරන්නේ. ධර්මය අල්ලගත්ත දවසේ ඉඳලා එයා ඒ ආගමික වශයෙන් කරපු දේවල් වලට නිග්‍රහ කරන්නේ නැහැ. ඔහොත් පුළුවන් තරම් දාන සීල භාවනාවල භාවනා කටයුත්තට වැඩියෙන් ඉඩ දෙනවා. දාන සීල ප්‍රමාණය සලකලා කරනවා. ඉස්සර වෙලා තියෙන භාවනා නැතුව දාන සීල කරපේක වෙනුවට භාවනා අඳුරගෙන භාවනාවට වැඩිපුර ප්‍රමුඛතාවය දීලා දාන සීල වලට අවශ්‍යතාවය අනුව පමනක් කරලා කටයුතු කරනවා කියන මේ සමබර භාවය ගන්න බැරි නිසායි යෝග ජීවිතවල සමාජික වශයෙන් ප්‍රශ්න ඇති වෙන්නේ. ඒක ඒ ටික තමයි ඉතින් මට කියන්න මතක් වෙන්නේ. නමුත් මේ ප්‍රශ්නේ ඊට වැඩිය වෙනස් පැත්තක් බලාපොරොත්තු වෙනවා නම් ඒක මේ මම මේ කියපු දෙකට පස්සේ ප්‍රශ්න නැවත වර්ණනා කරලා ඉල්ලන්නේ කියලා මේ මම කියන උත්තරයෙන් හිතාගත්ත ප්‍රශ්නේ යෙදුනේ නැත්නම් උත්තරය ආවේ නැත්නම් නැවත ප්‍රශ්නේ මතු කරන්න වරණ ගන්නයි කියලා මං ඉල්ලා හිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම අතර සති නම් වූ ඉන්ද්‍රිය ධර්මයේ අනිකුත් ඉන්ද්‍රිය ධර්ම මෙන් කිසිවක් සමග තරඟ නොකරන නමුත් අවස්ථාවක් දුන්නොත් ඒ නිවන දක්වාම අප රැගෙන යන්නක් බවත් ඔබ වහන්සේ කළ මතක් කිරීම අවදුරටත් විස්තර කර දෙනෙමි මෙන් ඊට ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඒක සම්බන්ධයෙන් කාට හරි මේ විස්තරාත්මක හැදෑරීමක් කරන්න ඕන නම් මේ නුවර බෞද්ධ ගන් ප්‍රකාශන සමිතියේ ඒ පොත තියෙනවා සත්‍යමත් භවයේ බලය කියලා. ඒ පළවෙනි පිටු තුන පිටු දෙකක් කියුවත් ඇති. ඒක කියවන්නේ එතකොට මේ ශ්‍රද්ධාව වගේ ගුණ අනුන් පෙරලගෙන ගිහිල්ලා කැපී පෙනෙන්න උත්සාහ කරනවා. වීරියත් එහෙමයි. සමාධියත් එහෙමයි ප්‍රඥාවත් එනවා. සතිය කවදාකවත් පැනලා දෙන්න යන්නෙත් නැහැ. එයා මට පුළුවන් මම කරලා දෙන්නම් කියලා කෑ ගහන්න යන්නෙත් නෑ අඳහර පාන්නෙත් නෑ කරවණ ඉන්නවා. මොකද එයා මේ තමන්ගේ ಗುಣ තමන්ගේ ප්‍රභවය විභවය දන්න නිසා. ඉතින් බුදු කෙනෙක් අවදි වෙලා ලෝකේ සතියට කතා කරලා කියනවා ඔයා මුල්තන ගන්න මේ අනික් කට්ටිය කලබලකාරයෝ. ඒ නිසා මුල්තන අරගෙන මේ කට්ටිය අතර සමතුලිතතාවය සම්බර භාවයක් කරන් දෙන්න කිව්වට පස්සේ ඉතින් සතිය මේ ඉස්සරහට ඇවිල්ලා එයා මූලාසනේ ගන්නවා. ඒ කොන් වෙලා තියෙන සතියක් මූලාශ්‍රණයට ගන්න බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙන්න ඕනේ කියලා තියෙනවා. මොකද සාමාන්‍ය මිනිස්සු සද්ධාවට හරිය කැමති. වීරියට කැමති. සමාධියට පුදුම ආශාවක් තියෙනවා. ප්‍රඥාවට ගරු කරනවා. සතියට ගරු කරන්නේම නැහැ. මේ සතියට ගරු කරන්නේ නැති තාක්කල් මිනිස්යාගේ හැබෑ වෙනසක් එන්නේමත් නැහැ. ඒ නිසා සතික්ව හම්බෙක්කවේ සබ්බත්තිකං වදාම කියලා මහණිමේ සතිය සෑමතන්හි අපේක්ෂා කළ යුතුයි කියන එක බුදුජානසිකේ දේශනාවක තියෙනවා. ඒක ඔක්කොම මේ අපවත්ච ඥානපෝනික ස්වාමීන් වහන්සේ 1960 ගණන් වල මේ Power of Mindfulness කියන ඉංග්‍රීසි පොතේ ලිව්වා. ඒක මේ CA බලමහිමේ කියලා ඉස්සෙල්ලා පරිවර්තන වුණා. දැන් දෙවෙනි පරිවර්තනයක් තියෙන්නේ සත්‍යමත් භවයේ බලය කියලා. ඉතින් කාට හරි අවශ්‍ය නම් ඒ පොත මේ පරිවර්තනය ඉංග්‍රීසි එක තරම් ඍජු නෑ, ඉංග්‍රීසි එක තරම් සරල නෑ. නමුත් ඒ වගේ පළවලේ පොතක් ලංකාවේ තියලා ලෝකෙ කොහොක්වත් නැහැ. සත්‍ය ගැන ඉගෙන ගන්න එච්චර හොඳ පොතක් නැහැ. ඒ නිසා ඒක සිංහලයෙන් පිරිමහින්න පුළුවන්. ඒක අරගෙන කියවන්නේ ඒකේ මුල් ටිකේ හරියම ලස්සනට ඒ ස්වාමීන් වහන්සේ නිකන් රූප රූපක මාර්ගයෙන් දර්ශන මාර්ගයෙන් මේ සතිය අනිකුත් ඉන්දිය ධර්මයන් අතර සුවිශේෂී ගුණයක්. අන්ධහර පහන් නැති ගුණයක්, කැපිපේන්න හදන්න නැති ගුණයක්, අනුන් ඉක්මවල යන්න හදන්නේ නැති ගුණයක් දක්වනවා. අනේ ඒක තේරුම් අරගන්නේ කලාතුරකින් සංසාරේ ඉස්සෙල්ලා හැබැයි වෙනසක් වෙන්න කැමති වෙච්චලා විතරයි සතිය اگේ කරන්න පටන් ගන්න. එතකම්ම අනිකොච්චයිසික පිටිපස්ස තමයි යන්නේ. ඒව නරක දේවල් නෙවෙයි. නමුත් අර සතිය තරම් තලතුණ නැහැ. සතිය තරම් ඈතට ගෙනියන්න බෑ. ඒක නිසා සතිපට්ඨානයේට හිත පිහිටුවු වෙලාවෙ ඉඳලා ඒ භාවනා ක්‍රම ඔක්කොම සරල වෙන්න පටන් ගන්නවා. ඍජු වෙන්න පටන් අර ගන්නවා. කෙටි පාර කෙටි වෙන්න පටන් ගන්නවා. අතුරු පාරවල යන්නේ නැහැ. සතිය දිගට පවත්වන්න බෑ. හරි කම්මැලි කරනවා. ශ්‍රද්ධාව වගේ ලොකු මේ කුළු ගැන්වීම එහෙම නැත්නම් සිල්ලිලාරයක් නැහැ. සතිය බොහෝම තලසුණ ගතියක් තියෙනවා. ඒක නිසා භාවනා කරන්න අතර සතියට කැමැති සතිය දන්න පිරිස ගත්තොත් ඉතාමත්ම ලේස මාත්‍රය. ඒක අපි ඒ කෙනාගේ කට්ටියගේ දෝෂයක් නෙවෙයි මේ සතිය වටිනාකම අඳුනන්නේ නැතිකම ඒක මේ කෙලෙස් වල තියෙන ගතියක්. කෙලෙස් හරි කැමැති මේ උඩ දාන, ගොජ දාන, කෑ ගහන, අඳුර පහන වැඩවලට. සතිය ඒකට කිසිම සහභාගීත්වයක්වත් නැහැ, උදව්වකුත් නැහැ. ඒ නිසා ඒක අපි නිතර සාකච්ඡාට ලක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සම්බන්ධව කියවන්න ඕනේ. ත්‍රිපිටකය හෝ මම ওই කියන වගේ පොත්වල කියනකොටම තේරෙනවා අනික් ධර්ම වලට වැඩිය හරි තල තුනක් බර බරසාරකමක් සතිය තියෙනවා. ඉංග්‍රීසි පොතේ නම Power of Mindfulness ඥානපෝනික හාමුදුරෝ සිංහල පොතේ නම සතිමත් භවයේ බලය සේනාධීර කියලා මාත්‍ය තමයි පරිවර්තන කරලා තියෙන්නේ. ඔය ඉතින් ඉස්සෙල්ලා සැරියක් තිබුණා ඇතර BPS එකකට මතක නැහැ සිහියේ බල මහිමේ කියලා. ඒක හොඳයි කියලාත් මට හිතන වෙලාවකට. නමුත් දැන් ඒක ගන්න නෑ. පරණ බෞද්ධ ගාන ප්‍රකාශන සමිතියේ සමාජිකයෝ ඉන්නවනම් ඒගොල්ලෝගේ පොත්ලා ඉස්සු ඇති ඒක. ඒක එව්වයි දවසල් නොමිලේ. දැන් මේක ගන්න පුළුවන් රුපියල් 100කට කොද මිල කරලා තිනවා සතිමත් භවයේ බලය. ඒක පිටිපස්සේ පොතේ පිටිපස්සේ තියෙනවා ඒ pāli භාෂා ශබ්ද මාලාවක් දාලා විශාල ශාස්ත්‍රීය වචන ගොඩක් දාලා ඒ නිසා සමහර විටක රචනයේ කතා ශරීරයේ බරපතල ශාස්ත්‍රීය වචන තියෙනවා. ඒක දැනගන්න ඕන නම් පිටිපස්සට ගිහිල්ලා බලන්න ඕනේ. ඊට වැඩිය මුකක් සරලයි ඉංග්‍රීසි පොත. හරි power of mindfulness කියන එක ඒ දෙකම කියවන්න පුළුවන් නම් වඩා හොඳයි. විශේෂයෙන්ම මට එකක් කියන්න පුළුවන්. සතිය පිළිබඳව හොඳ රචන තියෙන හරියක් තියෙන ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. ඒක ඒක අමුතුම දෙයක්. භාවනා කරන වැඩ පිළිවෙල පිළිබඳව ඔය ආගම ගැන, ධර්ම ගැන, ධර්ම නෙවෙයි. ආගමික කටයුතු පින්කම් දහම් ඔක්කොම සිංහලෙන් ඕන තරම් තියෙනවා. සත්‍ය ගැන ඇත්තෙම නැහැ. සත්‍ය ගැන කියවන්න ඕනේ නම් ඒකෙච්චර හොඳ ප්‍රකාශයක් නෙවෙයි නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් කියවන්න. කියවපු ගමන් ඒක හරිය කෙලින් කියලා දෙනවා. ඒ තරම්ම සත්‍ය ඍජු ධර්මයක් ඉංග්‍රීසියට හොඳ ගැළපෙන ධර්මයක්. ඒක මේ ඉංග්‍රීසි කෙනායකට හොඳ ලස්සන අර්ථකථන දෙනවා. ඒක මේ නිසයි මං කියන්නේ දෙකම කියවන්න හොඳ පුළුවන් නම් හොඳයි කියලා. ඉංග්‍රීසි පොතයි සිංහල පොතයි දෙකම කියවන්න පුළුවන් නම් පණිවිඩය ලැබෙනවා බොහොම ජයට හම්බ ගරු ස්වාමීන් වහන්සේ අරයන්කේදී ඇතම් විට ආනාපානය ඊතා සියුම්ව පවතී. ඒ නිසාම ඒ දෙස බැලීම ඊතා ආයාස කරේ. මෙහිදී හිත වඩාත් කැමති ආනාපානය නොබලා මම දැන් මෙතන යන සංඥාවේ සිටීමටයි. මෙහිදී කල යුත්තේ ආයාස කරුවත් ආනාපානය දෙස බැලීමද නැතහොත් මම දැන් මෙතන යන සංඥාවේ සිටීමද මේ පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි මේ මේ ප්‍රශ්නේ නිසාම ඔය පළවෙනි උපදේශ පන්තියේ පර්යංක භාවනා අවසානයේට වාක්‍ය දෙක තුනක් මතක් කරනවා මතක් කරනවා ඉඳගත්ත ගමන් Tamanට මම දැන් මෙතන කියලා යන්න පුළුවන් නම් ආනාපාන ගැන හොයන්න යන්න එපා ප්‍රශ්න කරගන්න යන්න එපා ආනාපාන සරණ යන්න එපා ආනාපාන පිට හොයන්න එපා මම දැන් මෙතන කිදිගෙම යන්නේ කියලා ආනාපානේ මතු වුණොත් ආගන්තුකෙක් විදිහට වැඩ ගන්න නැත්නම් ඒ ඇති වෙච්ච වීක දිගේ යන්න. නමුත් ඒ පරියන්කේ පිළිබඳ බහන මුල් හරියේ විශාල කොටසක් විස්තර කරන්නේ ආනාපාන සතිය මුල් කරගෙන ඒක සරණ ගිහිල ඒක හරහා විවේක වෙන්නේ නැහැ. නමුත් භාවනා වැඩමුළුවක ඉන්නකොට ඒ ආනාපානය හරහා යන්න ඕනේ ඉඳගත්ත ගමම විවේක වෙනවා. මම දැන් මෙතන කියලා බලනකොට මෙහෙම විවේක වෙනවනම් ආයසරයක් නොදැනිච්ච ආනපන හොයන්න ගිහිල්ලා හිත කලකොල කරගන්න එපා. ලැබුණා කියලා සතුට වෙන්නත් එපා. නොලැබුණා කියලා කනගාටු වෙන්නත් එපා. ලැබුණොත් ආනපන ප්‍රයෝජන ගන්න නැත්නම් අර හම්බෙච්ච විවිචී දිගේ හම්බෙච්ච ස්පාසෝ දිගේ දිගට යන එක තමයි තියෙන්නේ. ඒක ආධුනිකයෙක් තේරුම් ගත්තොත් වර්ධිනවා. tempat වෙච්ච එක ආනාපාන වහන්න ගත්තොත් ඒත් වර්ධිනවා. ඉතින් මේ දෙකම නොකියත් බෑ. කියපු ගමන් ධම්මජීව හඳුර මෙහෙම කිව්වයි කියලා ඔන්න ඊගාට තව කට කතාවක් කරනවා. ඉඳගත්ත ගමන් ආනපාන නැතුව බලන්න නැතුව ඉඳලා විවේක වෙන්නේ කිව්වා. ඉතින් අපිට විවේකයක් නැතුව ඉඳගෙන දැනුත් වෙන්නේ නැතුව ආනපානෙත් බලන්න එපයි කියලා දැන් මම මොකද කරන්නේ කියලා ඉතින් නඩ. එනිසා ලේසි නෑ විනාඩි 10ක 15ක කියන දේවල් එක දිගට අහලා තේරුම් ගන්නවා කියන එක එක සැරේ ඒක ලේසි නෑ. ඒ නිසා එකම නැවත නැවත අහන්න. ඒ මූලික උපදේශපන්ති ඒ ටික කියලා ඔය ඔය කියන ප්‍රශ්නවල උත්තර දීලා තියෙනවා. ඒකමයි මම මතක් කරන්නේ. පල්ලමේ නම් වාහනේ නතර කරලා තියෙන්නේ. වාහනේ එහෙම බ්‍රේක් පුරුදු කරපුවාම යනවා එන්ජින් එක ස්ටාර්ට් කරන්න ඕනේ නැහැ. ගිහලා ක්ලච් එක ගියර් එක දාපු ගමන් ආපු අර වේගෙටම වාහනේ අරගෙන යනවා. මොකද පල්ලමේ හිටලා තියෙන නිසා. කන්දකදීත් බ්‍රේක් පෑගුවොත් පල්ලෙන් පල්ලට අදගෙන යයි වාහනේ. තැන්නක හිටියොත් එන්ජින් එක ස්ටාර්ට් කරලම ගන්න ඕනේ. ඉතින් ඒ වගේ අර තියෙන හැටියට වැඩ ගන්න එකයි මම මේ කියන්න හදන්නේ. නමුත් ඒක ඔක්කොටම එහෙම තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුව නැවත ප්‍රශ්න වලට තරහ වෙන්න දෙයක්වත් නැහැ. මොකද හේතුව එක දේ 10 15 සැරේ කියවට පස්සේ තමයි වචනාර්ථයේ තේමාව ක්‍රමික ඉදිරිපත් කිරීම ඔක්කොම වැටෙන්නේ. ඒක කවදා හරි තේරෙයි. ඔය එක එකන කාටද කියලා දෙන්න කිය දවසක. හරිම අමාරු. හරිම අමාරුයි. අවධානය අල්ලගෙන යන්නේ එකනක් ඒ ගලනේ තේරුම් ගන්නෑ. පිළිවෙල තේරුම් ගන්න. ඒක වචන තේරෙන්නේ නැහැ. එක්ක අහගෙන ඉනකොට වෙන මොනවාරි කල්පනා කරගෙන ඉන්නවා. නමුත් ඒ සීල දෙනාටම අනුකම්පා කටයුතු. එක්කෙනෙක්වත් වැරද්දක් කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා නැවත නැවතත් පිරිසුදු කරගෙන අනේක තමයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ බණ කියනවා කියන්නේ. බණ කියන කෙනේ එකම දේ ඔහේ කියව කියව ඉන්න. බිවට පස්සේ කියන්නේ බික්මිනත් ඔය එකම දේ නැවත නැවත කියන බන්න කියනවා වගේ කියලා කියන්නේ. වෙන ක්‍රමයක් නැහැ. බුදුරජාණන්ගේ ඉදිරිපත් කිරීම එහෙම තමයි. එකම දේ එක එක වචනේ වෙනස් කර කර 10 15 සැරයක් අහිඳ සලසනවා. එතකොට තමයි තේරෙන්නේ මොකද්ද මේ කියන්න හදන බණේ කියලා. දැනද ලිඛිත ප්‍රශ්නයක් තමයි. ඔව් එච්චරයි අපිට ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා තියෙන තව කොම්පලක් තියෙනවා. කාලයක් ඉතුරු වෙලා අපි වෙන් කරගත්ත එක නිසා කාට හරි කියනවනම් සම්බන්ධ ප්‍රශ්න කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා. අවතරයි ස්වාමීන් වහන්සේ දැන් මම ආනාපාන සතිය දැන් පටන් ගන්නෙ මම දැන් මෙතන කියන සංඥාවේ එහෙන් පටන්ගෙන ඉන්නකොට මේ හිත තැම්පත් වෙනවා තැම්පත් වුණාම තේරෙනවා හැබැයි මේ අර අදුක්ක මේ කියන්නේ තැම්පත් නැති දුකත් නැති අදුක්කම අසුක කියන ඒතන තමයි ඉන්නේ කියලා ඉතින් එතකොට ටිකක් කලා යනකොට මේ වේදනාව මතුවෙනවද නැද සමහර ධන හිතේ හරි කොහේ ඉතින් එතකොට දැන් එතෙන් එතන මෙනෙහි කරනවාද එතකොට දැන් අරට වඩා මේ වේදනාව වැඩියෙන් දැනෙනවා මේ වුණාට හිත දැන් තියෙන්නේ අර සැපත් නැති මේ දුක නැති තැන හැබැයි එතන හිත සැපයක් විඳිනවා දැන් ඒක දැන් විඳ විඳ ඉන්නකොට හිතෙනවා මේ දැන් කාමච්ඡන්දය නේද කියලා හිතෙනවා දැන් එතකොට පැත්තකින් අර වේදනාවක් දැනෙනවා ඒක නොසලකා හරිනවා ඊට පස්සේ ටිකක් කල යනකොට දැන් ආස්වාද ප්‍රසආසයත් මේ මතුවෙනවා මතුවෙනකොට ඒකෙත් දැනෙන්නේ දැන් අර පස්වාසවාතයේ තියෙන රස්නේ එහෙම ඒකෙත් ඒකේ සැපක් තමයි හිත හොයන්නේ. ඉතින් දැන් ওই මානසිකාරයම දැන් උතනින් කියන්නේ <laughs> හිතන මේක දැන් කාමච්ඡන්දේ නේද මෙතනින් මිදෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා ඒක. කොහොමද අපි ඇත්තටම මුල් කොටසේදී රූප ධර්මත් එක්ක වැඩ කරද්දී රූප ධර්මයේ සංහිඳියාව විශ්‍රාමයේ විවේකයේ උදකලාව තමයි අපි අරමුණු කරන්නේ. ආනාපාන බැලුවත් ආනාපාන හරහා අපි උදකලාවෙන් හදනවා. වේදනාව බැලුවොත් දුක්ඛ තප අතර මැද තියෙන අදුක්කම සුඛේ විස්රාම වෙන්න ආරිනවා. ආශ්‍රව ප්‍රසාද දෙක අතර තියෙන හිස්තනේ පුළුවන් නම් විස්රාම වෙන්න ආරිනවා. ඉතින් එතකොට වස්තුකාමෙන් නෙවෙයි ආස්වාදේ ලබන්නේ. ඒ වස්තුකාම කියලා කියන රූප බලලා සද්දහලා නෙවෙයි. නමුත් අර හිත ආස්වාද කර ඉන්නවා. නමුත් निराமிසය වෙලා. ආමිෂ ආස්වාදයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් සඳහන් කර තුන ආමිෂ ආස්වාදයේ මත් වෙලා එහිම නතු වෙලා ඇබ්බැහි වෙලා ඉන්න හිතට කෙලින්ම උදාසීනයට යන්න බෑ යාට පෙන්නඳ ආමිෂ ආස්වාදයේ වෙනුවෙන් නිර්ආමිෂ ආස්වාදයේ කවුතු ඒකත් ආස්වාදයක් තමයි ඒකේ නමුත් මේ ඇහැට රූප පේනා වගේ එකක් දැන් ඇහැ හෝ රූප සම්බන්ධ නැහැ ඔය කියන ආස්වාදයට කන හෝ ශබ්ද වලට සම්බන්ධ නැහැ. නාසය දිව සම්බන්ධ නැහැ. නමුත් ඒව නැතිකමෙන් ඇතිවෙච්ච ආස්වාද විවිකේ හරහින ආස්වාදයක්, උදකලාවෙන් එන ආස්වාදයක්. ඒ ආස්වාදේ ධාර්මිකයි. ඒකට කියනවා මේ නික්කම්මසිත සෝමනසය කියලා. කාමයන්ගෙන් නික්මීමෙන් ලැබිච්ච සෝමනසක් ඒ හොඳයි. හැබැයි ඒක අවසාන ඵලය නෙමෙයි. ඒකේ ඉඳගෙන උදකලාවට දානවා. එහෙම එහෙම කරලා ඒක ඊගාට තව එකකින් හොද කලාවෙන් ඒ කියන උපේක්ෂාවෙන් මේක ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ උපේක්ෂාටත් වඩා ගැඹුරුයි අදුක්කම සුඛේ ඒකේ මේක ප්‍රතිස්ථාපනය කරනවා. අන්න එහෙම ගමනක් තියෙනවා. ඒ නිසා මුලින් හිත රවට්ටගෙන හිතට යම් කිසි විදියක සීනි බෝලයක් දීගෙන තමයි යන්න වෙන්නේ. ඒක පිළිබඳව විවේචනය කරන්න ඕනේ ඒක ඒකම එහෙමමයි. ඒක මේ සුඛයක්මයි. එමත් ඒක නිර්ාමිෂ වීම තමයි අපිට තියෙන නිදහසට කාරණාව. ඒ නිසා කෙලෙස් අඩුයි. පිටවිසම් කරන්න ඕනෙත් නැහැ. ප්‍රතිපදාවෙන් යනවා. ආස්වාදකුත් තියෙනවා. නමුත් අර වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් නැහැ. ඇහ කන දිව නාසයවත් විනිර්මුත්තයි. ඒ නිසා නිරාමිෂයි ඒක හොඳයි. අවසර ස්වාමීන් වහන්සේ මේ දේශනාවල සඳහන් වෙන හැටියට සමාධිය විස්තර කරලා තියෙන්නේ ධානා හතර හැටියට. ඔය ධාන හතර හැටියට මේ පොත්වල සඳහන් වෙන්නේ සමතෙන් ගමන් කිරීම. ඒ වගේම විදර්ශනා වෙනුත් ඒ එන්න පුළුවන් ද ඒ ධාන தත්වයන්ට ඒක එක ප්‍රශ්නයක් අනිත් ප්‍රශ්නේ නෑ. ඔබ වහන්සේ ඊයේ දේශනා කරපු දේ මම නිවැරදි විදිහට තේරුම් ගත්තා නම් දැන් විපස්සනාවෙන් සහ සමතේ දෙකෙන්ම එකම අවස්ථාවකට සමාධියකටපත් වෙන එතනින් එහාට වෙන දේ එකම දේ කියලා. එතනින් එහාට වෙන්නේ එකම කාරණයක් කියලා. මට මම තේරුම් ගත්තේ එතනින් එහාට එනවායි කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා නිරෝධය, විරාගය ඒ ඒ ඒ විදිහට ඒ කාරණා ටික සිද්ධ වෙනවා කියලා. ඒ කාරණේ මාව නිවැරදි කියලා තහවුරු කරලා දෙනවනේ. ඇත්තට බුද්ධෝත්පාද කාලයක ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සමාධිය විපස්සනාට හැරවීම පිළිබඳව උපක්‍රමය එකම තමයි සමාධිය උගන්වන්නේ. ඔය සර්වඥයන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා සමාධිය බුද්ධ විඳිපැත් වෙයිද ඒ පැත්තට විස්පස්සනාට යොමුමක් නැහැ. එනිසා සමාධියෙන් ගිහිලා අභිඥා ලැබලා තුන්කල් ඥාන දැස් කරන ඉසිනාන්සලා වෙලා කටයුතු කරාට අනිත්‍ය දුක අනාත්ම දෙහිමක් ආවේ නැහැ. නමුත් දැන් බුද්ධෝත්පාද කාලෙක ඉන්න නිසා ඒක බ්ලෙන්ඩ් කරලා තියෙන බුදුරජාණන්සේ. විශේෂයෙන්ම මේ හරියට උපදේශ මාලාවක යනවනම් සමතෙන් යත් විපස්සනාගත කිසි වෙනසක් නැහැ. ඉස්සරහටම තමයි යන්නේ වෙනස තියෙන්නේ තමන්ගේ ගිනාපු උපනිෂේ සම්පත්‍ය හැටියට සමානට සමති ප්‍රියයි. සමාහලාට විපස්සනාව ප්‍රියයි. පළවෙනියෙන් අහව ප්‍රශ්නය ඇටියට අර සමත සම්මත සමත වශයෙන් සම්මත සමාධියත් ඊට ප්‍රතිපක්ෂ වශයෙන් තියෙන විපස්සනා සම්මත සමාධියත් ගත්තොත් අපි රස්සාවක් දෙනකොට මිනිස්සෙකුට ඉෂ්ටිර රැකියාවක් දෙන්න පුළුවන් නැත්නම් කොන්ත්‍රාත් ක්‍රමයකට ගන්න පුළුවන් ඉෂ්ටිර රැකියාවක් දුන්නොත් එයාට අපි EPF කියවන්න ඕනේ provident funds කියවන්න ඕනේ රජයට වග වෙන්න ඕනේ එයාගේ ජීවිතේටම අපි වග වෙනවා මොනවා හරි වුණොත් එහෙම මේ කියන්නේ අපේ සේවා මණ්ඩලයේ ඉන්නවා කොන්ත්‍රාත් ක්‍රමයකට ගත්තොත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේ අරයට ඩි ගෙවන්න ඕනේ කොන්ත්‍රාත් කමේ ගන්නකොට 100 වැඩි ගෙවන්න හැබැයි එයාට ගෙදර ගියාට පස්සේ අසනීපයක් වුණාම අපිට වගේ කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේ තමයි හැබැයි එතකොට බලනකොට අපිට පේන තියෙන සමත ක්‍රමයට ගන්න ඉස්තර කරලා ගත්තොත් ලාභයි. හැබැයි උඟා කේමිසු කම්මැලි. පොගන කාඩරයකට ගත්තට පස්සේ රසාව දීපු ගමන් නම් മന്ത്രിතුමාටත් හොඳයි කියනවා ඊට ටික කාලෙ ගිහිල්ලා ෆෑන් එක දාගෙන බුදිය ගන්න. කොන්ත්‍රාත් ගත්ත මිනිහට එහෙම බෑ. වැඩේ අගේට අසයින්මන්ට් එක දෙන්නේ මේ මේ ටික අද වැඩ ටික වෙන්න ඕන මෙච්චර ගාණක් ගෙවනවා වැඩේ ඉවරනට පස්සේ වැඩ පෙන්නලා ගාණ දීපන් ඉවරයි වැඩ නැත්තම් කොන්ත්‍රාත් නැහැ ඉතින් ඒ නිසා දැන් කාලේ එන්නේ එන්නේ එන්නේ අවුට්සෝස් කරනවා නැත්තම් කොන්ට්‍රැක්ට් සිස්ටම් එකට දෙන එක එන්නේ එන්නේ වැඩි වෙලා තියෙනවා ඉතින් ඒ මොකද අරක වගකීමක් තියෙන සම්ප්‍රදායන් තිබුණේ මිනිහෙක් වලට ගන්න එක තමයි දැන් නැහැ ඉතින් අන්නේ ක්‍රම දෙක වගේ තමයි විපස්සනා සමාධිය ඒක හරියම සෙල්ලක්කාරයි. ඒ කෘත්‍ය ඉෂ්ට කරනවා. හැබැයි එතනින් නතර වෙලා ඉතින්නත් ඉඩ තියෙනවා. සමත සමාධියම නැහැ. ඒ දිගට යනවා. ඉතින් අන්න ඒ වගේ ක්‍රම දෙකක් මේ ශාසනයේ තියෙනවා. ඉතින් අර සේවක සුභ සාධක අංශපැත්තේ කම්කරුව මාත්‍යංශය බැලුවොත් ඉෂ්ට සේවයේ විතරයි ඒගොල්ලෝ දන්නේ. ඒගොල්ලෝ කැමති නැහැ කොන්ත්‍රාස් සේවයට යනවා. නමුත් සේවකයා හදිසි සල්ලි වලට කොන්ත්‍රාත් ක්‍රමයට කැමතියි. ඉතින් ඒගොල්ලෝ කැමති නෑ අපි එහෙම කොන්ත්‍රාත් ක්‍රමයක් කරනවා කියලා කම් කරන මාත්‍යංශය ලියාපදිංචි වෙන්න ඕනෙත් නෑ. යාට ඕනේ ගෙදර යනකොට ගහන අතර හම්බ වෙනවා නම් ඇති. ඒ වගේ විපස්සනා සමාධිය සෙල්ලක්කාරයි. සමථ සමාධිය බොහොම සම්ප්‍රදාන කුලයි. නමුත් දෙකෙන්ම සිද්ධ වෙන්නේ එකයි කියන එක විපස්සනා කට්ටිය කියනවා සමථ කට්ටිය නෑ කියනවා. විපස්සනා ගිය කෙනෙකුට කියනවා කොයි පාරෙන් ගියත් එකට යන්නේ. සමථ සමාධිය කියනවා කවදාවත් සමාධිය නැත්තම් ධ්‍යාන නැත්තම් යන්න බෑ. ඒගොල්ලෝ කියනවා අපි ළඟට ඇවිල්ලා ලයිසන් එක ගන්නවා අපි තමයි ටිකට් ඉෂුව කරන්නේ. අපේ ටිකට් නැතුව යන්න දෙන්න බෑ. එයින් කියනවා බම්බු වහගන්නේ අපිට මේ පැත්තේ පාරක් තියෙන අපි යනවා. ඒ වගේ අර මෙයා පැත්තෙන් යන කට්ටිය දැන් ඉන්නවා දැන් එන ගානක්. සමන්ත පාරේ යනවා වගේම සම්පතක මේ ටිකට් අර යන කට්ටිය වෙනුවෙම කැලෙම් පැනලන කට්ටියක් තියෙනවා. ඉතින් ඒක නිසා දැන් විශේෂයෙන්ම දැන් වෙලා තියෙන්නේ මේ ගිහිවෙ ඉඳගෙන විපස්සනා කරන පිරිස සංඝයාටත් වැඩිය වැඩි පැවිදි වෙලා සමත භාවනා කරන අයට වැඩිය. ඊව ඉඳගෙන පුළු පුළුවන් විදිහට විපස්සනා කරන පිළිස වැඩි වෙච්ච නිසා දැන් අර පැත්තේ තියෙන අර පරපතල අඳුරේ පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒක හොඳක් නෙවෙයි. ශාසනයේ පිරිනන ලකුණක්. ශාසනය හරියනවා නම් පැවිදිලා අරණ්‍යගත වෙලා ඒ ටික කෙරෙන්න ඕනේ. නමුත් ඉතින් අපිට සමම්පිච්චම නැත්තම් පින්කමට ගැටපිච්ච හරි අරගෙන ඉතින් පින්කම කරන එකයි තියෙන්නේ. නිසන්වනිරෝ ස්වාමීන් වහන්සේ කිව්වෙම සමම් පිච් වලින් කරමු. බැරි නම් පිංකම නතර කරන්න එපා ගැට පිච්ච අරගෙන කරමු. උඩුවන් වෙච්චලාට සමම් පිච්ච ගමු. ඒ නිසා පිංකම යනවා දිගට. ඒක ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රශ්නේ විපස්සනා පැත්තෙන් බැලුවොත්. ඒ කියන්නේ ප්‍රායෝජනීය සලකලා ප්‍රැග්මැටිකලි එහෙම නැත්නම් ආවස්තික වටිනාකම අපි කියනවා ඒකට ප්‍රයෝජනීය සලකලා කරන එක ප්‍රායෝගික පැත්ත බලලා කරන එක තමයි ඒක තමයි විපස්සනා කෙනාගේ තියෙන දක්ෂතාවය අවස්ථානුකූලව පාවිච්චි කරලා වැඩේ කරනවා. සමත එක්කන අර ඔක්කොම කරුණු සකස් වෙනකන් බලන්නේ. කිසිම සද්දයක් නැති, දත්කක්කමක්වත් නැති ඔක්කොම සංසිඳනකම් බලන භාවනා කරා. ඉතින් එතකොට මේ ඒකනහත සුදුසු පරිසරයේ අඩුයි. විපස්සනා බලාපොරොත්තු එක මොකුත් නැහැ. අවුච්ච තැන වැඩේ කරගත්තා. අනික් කලා කියා ගන්න යන්නෙත් නැහැ මම භාවනා කරනවා කියලා. වැඩේ කරගෙන යන නිසා ඒ අනුව ලැබෙන සමාධි දෙකෙත් අර වගේ සෙල්ලක්කාර ගතියක් තියෙනවා සමාධි විපස්සනා සමාධියේ කොහොමද විපස්සනා සමාධියට කවමදාකවත් අනිච්ච දුක්ඛ ධාතු වටහා ගන්න බෑ. සමථ සමාධිය ඒකට මේ ඉස්පාසුවක් දෙන තානායම් පොලක් විතරයි. ගමන කෙරෙන්නේ විපස්සනාවෙන් තමයි. වස්තරද ස්වාමීන් වහන්සේ දැන් අපේ මොනවා කරත් අපේ සත්‍ය පිහිටවා ගන්න වැඩ පිළිවෙල තමයි ශ්‍රේෂ්ඨ උතුම්ම කර යුතුම දේ සත්‍ය පිහිටවා ගැනීම. නමුත් අපිට මේ බාහිර සමාජයත් එක්ක ගැටෙනකොට විවිධාකාර පින්කම් වලට ආමිත පූජා වලට අන්තිද්ධ වෙනවා. ඉතින් අපි ඒවා සතියෙන්ම කෙරුවොත් අපි මොන පින්කම කරුවත් අපි සතියෙන් කරනවා නම් අපිට තව ටිකක් සිහිය දියුණු වෙනවා. අනිත් එක අපි යම් කිසි දැන් අපි දන් දෙන්න ඕනේ. දන් දීලා ඒක ඒක සතියම කරලා අපි මේ බුදුරජාණන් වහන්සේ පිළිවෙන් බුදුරජාණන් වහන්සේ පිළිවෙන් තමයි මේ දන් දෙන්නේ කියලා සිහිය පිහිටවාගෙන බුද්ධ ගෞරවය ඇතුව සිහියෙන් අපි මේ දන් පිළිල කරගන්නවා දන්පම් පූජා කරනවා. එතකොට ඒකත් ලොකු පිනක් වෙනවා. අනිත් එක ඒ පින මල් පූජා කරන හෝ වෙන යම් කිසි කෙනෙකුට අප උපස්ථාන කරන පින හෝ වේවා. ඒක කුසලයකට හරවා ගන්නේ කොහොමද? ඒක සිහි කරගෙන ගමන් මේ අපි මේ සසර ගමනට කොහොමද ඒක පිටුහල් කරගන්නේ ඒකට සහසම්බන්ධකම් කරගන්නේ කොහොමද කියන එක පුතෝටත් පැහැදිලි කර දෙනවා නම් චිරු දරාගේම දැනගැනීම පිණිස වාගේ නිකමට නිකමට අහන්නේ මේ විනෙන් කුසලයේ වෙන්කල අඳුරගන්නක පිළිබඳව ප්‍රශ්නේ. ඒක එච්චරම අමාරුයි හරියටම සන්තෝෂයෙන් උත්තරයක් මට දෙන්න පුළුවන්. නමුත් ඒක එච්චරම සාරබහුම නැහැ හැමතැනම යෙදෙන්නේ නැහැ. පින සංසාර වටේ ගමන දියුණු කරනවා කුසලයේ සංසාර වටෙන් ගැලවීමට උදව් කරනවා එනිසා මේ සංසාරේ යනකොට තියෙන අපහසුකම නැතිකරන්න ගමන යනවා කොහොම හරි බෙන්ස් කාර් එකක් යන්න ඕන නම් පින් කරාට කමන්නේ නැහැ මේක වටේ කරකිලා වැඩ නැහැ මට මේකෙන් ගැලවිලා යන්න ඕන නම් බින්ගයක් හරලා තියෙනවා අපි ඉන්නේ හිරගේක ඔය හිරගේ වටේ බෙන්ස් කාර් එකකින් ඇවිදවි ඉන්නවට වැඩිය හොඳයි බින්ගෙන් උමගක් හාරගෙන පැනලා යන එක. බින්ගේ උමල හාරලා පැනගෙන යනකොට මේ බෙන්ස් කාර් වල යන්න බෑ. බින්ගෙන් හැමලා යනකොට බඩ ගාගෙන කුර ගාගෙන යන්තම් ඒකට පේන එකයි තියෙන්නේ. ඉතින් මේ දෙක අතරේ අපේ කට්ටිය හරි කැමැති මේ හිරගේ ඇතුළෙම බෙන්ස් කාර් එක යන අනික් කියලා කාරින්ට වැඩිය මම ලොකුයි කියලා වෙන්නවා. ඕ බලවල උඹලට බෙන්ස් කාර් නැහැ අපිට බෙන්ස් කාර් තියනවා කියලා අර හිරකාරින්ට පෙන්න පෙන්න යන්නේ. ඒත් ඒකෙන් වෙන්න තියෙන මේ හිර ගියයි හිරෙයි අගේ කිරීමක් වෙනවා. නමුත් මේකෙන් ගැලවිලා යන්න කටයුතු කරනවා කියන එක කුසලතාවයේ මේ බින්ගවල හැරලා කරන්න තියෙන. එතකොට මඩ ගාගෙන කුර ගාගෙන ඔළුව පල්ලෙහාට තියලත් යන්න තියෙනවා හරහට තියලත් යන්න තියෙනවා උඩට තියලත් යන්න තියෙනවා වාහනේ ගියම යන්න බෑ. ඉතින් මේ වගේ ක්‍රම දෙකක් මෙතන තියෙනවා. ඒකෙදී මේ බින්ගේ හරගෙන යන මනුස්සයා Taman බින්ගයක් හරනවා කියන්නෙත් නැහැ. යාළුවාට කිව්වත් ඒත් වස වෙනවා. මොකද ඒක මැට්ට ඕ මේ සංසාරේ මේ මේ හිරගේ මේ කවදාකවත් නැතු ඔළුගේක මට ඉන්න හම්බුණා ලොකු දොරවල් තියෙන එකක්. වැයසෑයින මුරකාර වෙන දැනක් මට ලොකු තැනක් කියලා ඌ හිරගේ යගේ කරගෙන ඉන්නේ. ඒසර දෙන මේ යක්ෂය අරගෙන යන්න කිව්වොත් මටත් යන්න හම්බ වෙන්නේ. ඒසාව ඌට ඌ හිරපත් වලට කැමති. ආම් බොම්බ හිටපන් පොඩ්ඩක් ඒ ජීවි කට්ටිය අල්ලගෙන මේකේ ගැහුවානේ මම මේ කොළණි විශ්වවිද්‍යාලේ අල්ලලා හිර කරලා හිටියානේ. ඉතින් මේ මේ උගත් කොල්ලෝනේ. උන්ගේ උන් කරපු දේ මේ ප්‍රදර්ශනයක් පවත්වන්න ඕනයි කිවලු ප්‍රජා සංවර්ධන අමාත්‍ය කට්ටිය. ඉතින් ඉන්න උපසස්ලත් කැමතිලා හොඳයි. ඊට පස්සේ මේගොල්ලෝ මේ ලෝක ගෝල හදනවා. විශාල ලෝක ගෝල හදනවා. මොකද බින්ගේ පස් දාන්න දනන්නේ නැහැ. උන් යනස බින්ගයක් හදනවා පස් දාන්න තැනක් නැති නිසා හැම කෙනාම ප්‍රදර්ශනයට ලෝක ගෝල හදලා ලොකු ලොකු වේවා. නැත්තම් පස් එළියට යනකොට පේනවනේ අලුත් පස්. එහෙම නැත්තම් කරන්නේ මේ හැන්දෑවට දුවන්න ඕන කියනකොට පිටිනේ වටේ. ඒක හොඳයිනේ. ඉතින් කරන්නේ සාක්කුවට පස් අවුරක් දාගෙන සාක්කුවේ අඩිය පොඩ්ඩක් හෙල් කරලා තියෙනවා. දුවනකොට දුවනකොට දුවනකොට ටික ටික ටික ටික වැටෙනවා. වැටෙනකොට පස්සේ ආයෙ ඇවිල්ලා අවුරක් දාගෙන ඉතින් අර පස් ටික ටික තියෙනවා අහුවෙන්නේ නැහැ. අන්තිමට කට්ටියට පැනලා ගියාට පස්සේ තමයි දන්නේ ප්‍රදර්ශනේ මොකක්ද කියලා. ඒව කුසලතා. කියලා කරන්නත් බෑ. කරලා කියන්නෙත් නැහැ. පින්කම් කට්ටියට කරලා වැඩක් නැහැ කියන්නේ නැත්තම්. පින්කමට වැඩි අඬහැරේ තමයි ඕන කරන්නේ. අඬහැරේ තියෙනවනම් පින්න නැතිනම් ප්‍රශ්නයක් නැහැ. පත්‍රේ නම දාගන්න තියෙනවනම් ආපෝ. ඉතින් ওই දෙක අතර ওই වෙනස තියෙන හැබැයි ඔක හැම තැනම ওই විදිහට නැහැ. ওই විදිහට සම්පූර්ණ කැපිපෙන වෙනසක් ඇත්තේ නැහැ. ඉතින් ඒක නිසා අපි වචනකක් එක්ක ඉන්නකොට අපි පින් කරනවා. නමුත් තනි වෙලා ගැලවෙන්න හදනකොට අපි කුසල් කරනවා. ඉතින් ඒක නිසා කියන්නේ රජුන් සමග රෙඩ් කාපට් එකට යන්නත් දැනගන්න ඕනේ. රජුන් රටුන් සමග කමතේදී මලෝකේතර ඉන්න දැනගන්නත් ඕනේ. යෝගාවචර දෙකම දැනගන්න ඕනේ. ඒ රජුන් එක යන නිසා මම මේ රටුන් එක්ක ඉන්න බෑ කියලා බෑ. මම රට්ටුන්ෙක් ඉන්න කෙනෙක් ඒ නිසා මම රජුරෙක් යන්න කැමති නැහැ කියන්නත් බෑ. රජුර කතා කරපුවා රජුරොත් එක රෙඩ් කාපට් එක යනවා රජුරන් කියන පැත්තකට එන්න මම මැදින් යන්නේ කියලා. ඒ තරම තෙදවත්ව යන්න ඕනේ. රට්ටුවෙක් ඉන්න වෙලාවේදී ඔය බීඩියක් පීලා උකමතකටලා ඉඳගෙන බුලතර කාගෙන ඒකත් දැනගන්න. ඒ දෙකම දන්නේ නැත්තම් ඉතින් ඒගොල්ලෝ අනු රට්ටුන්ඩ දොස් කිය කිය ඉන්නවා. ඒ කියන්නේ මේ මනස ඇත්තටම 6 4 තේරෙන්නේ නැතිකම තියෙන්නේ. විශේෂයෙන් මේ භාවනාව හංගල කරන්න දන්නේ නැතිකම තියෙන්නේ. මේ භාවනාව ඔටුනක් කරගෙන කෑ ගියා බණ්ඩ හදනවා. මම භාවනාකාරයෙක් කියලා. ඉතින් ඉතින් අර මේසු කෝලිත්තම් කරන නැද්ද මේක භාවනා නොකරපු කාලේ ඔයිට වෙඩි හොඳ දැන් පිස්සු. ඇත්තම තමයි. ඇත්තම තමයි. භාවනා නොකරපු කාලේ සාමාන්‍ය ක්‍රමෙට ජීවත් වෙනවා. අපි ওই බැච් කීටියක් කිච්චිරි කිච්චිරි කියනවා අම්මා අම්මා යනවලු එතන මේක වේද? කොළොන්නාවේ පන්සලට ඒ පොයි දවසට යනවා. මං ඉතින් අපි ඒකට බුද්ධ ආගමෙත් නෙවෙයි පිස්සු කෙල කෙල ඉන්න කාලේ. ඉතින් ඒව මං කො මොකටද මං පන්දලට යන්නේ මොනවද කරන්නේ කියලා. අම්මා කියලා මෛත්‍රී භාවනාව කරනවා. ඉතින් මං මොකද මෛත්‍රී භාවනාව කරනවා කියන්නේ? බදන්නේ කොහොමද මෛත්‍රී කරනවා කියන්නේ නෑ පන්සල් නොගිය දවසට ගෙදර එනකොට සන්තෝෂෙන් එනවලු පන්සල් කියලා මෛත්‍රී කරලා ගෙදර එනකොට කෑ ගහගෙන බැනගෙන එදාට දැනලු අම්මා මෛත්‍රී භාවනාව කරලා තියෙනවා හරිනේ කතා මෛත්‍රී භාවනාව කරන්න ගියාම අංගෙනවා අනික් කට්ටිය වෙන්නේ නිකම් මේ කිසිම දෙයක් භාවනා කරන්නේ නැති නිකම් මේ පෘතුජනේ අපි එහෙම නේ මහේ සාක්‍ය සාක්‍ය මොකද කියන්නේ මේ ආර්ය ශ්‍රාවකයෝ ඉතින් අනික් කට්ටිය දිහා බලන්නේ නිකම් බොහොම පහත් කරලා ඉතින් ඒ මනස නිකම්ම පිටේ පියාට් එක වෙනවා එයා කුසලතාවය කියන්නේ කිසිම විජිකර තමන්ගේ ගුණයක් පෙන්වන්න යන්න එපා ගුණ ඔක්කොම වඩන්න ඇතුළට දාගන්න කොත්තනක හරි ගුණ පෙන්වන්න පටන් අරගත්තොත් ඉස්සා වගේ තමයි කවදාකවත් මේ මනසට ඒක සංස්කෘතයේ කියනවා ගුණා ගුණේෂු සුගුණා භවಂತಿ කියන්නේ. ගුණය ගුණවතා ළඟට ගියාම තමයි සුගුණයක් වෙන්නේ. ගුණේ නුගුණවතා බලන්න ළඟට ගියාම ඌට ඒක දරා ගන්න බැරුව යනවා. කටුසයි කරේ රත්තරම් බැඳා වගේ වෙනවා. ඒ නිසා ගුණ වඩනකොට ඒක දරා ගන්න පුළුවන් ගුණ ශරීරයක් තියෙනවා කියන එක ඒක දී ඇති සාධකයක්. මලකටයි මලක් කමුනනකොට මල් මාලයටයි ලස්සන එන්නේ. මණිකටයි මණිකක් ලං කරනකොට ලස්සන වෙන්නේ. පත්තු කරව පහන්ටයි තව පත්තු කරව පහනක් බව ලස්සන වෙන්නේ. ඉතින් ඒ වගේ මේ බුදුහාමුදුරන්ගේ වැඩ පිළිලේ සතිය කුසලතාවේ හැම වෙලාවෙම ඇතුළට ගුණ වඩා ගන්න මිසක් කාටවත් අnder පාණ්ඩ යන්නේ නැහැ, කියා පාණ්ඩ යන්නේ නැහැ. අnder පාණ කට්ටියත් එක්ක ගැටුමකුත් නැහැ. ඒ නිසා ඒදී ගවල් දොරවල ඉන්නකොට කරන්න පුළුවන් බවට මම අවුරුදු 8ක් කරලා බලලා තියෙනවා. හැබැයි මම තනිකඩේක් නිසා මට ඒ ප්‍රශ්නයක් උනේ නෑ. ඉතින් බැඳගත්තයි කියලා ඔක කර උඩ තියාගෙන ඉන්න ඕනේ නෑනේ බැඳගත්තත් තනිකඩේක් වගේ වැඩ කරගෙන ඉන්න එකයි තියෙන්නේ. භාවනා කරාට අඟවන්න එපා කාටවත්. එතකොට කිසි ප්‍රශ්නයක් නෑ කවුරු හරි ආවම මේ ඒ මනුස්සයා හොඳට බොන මනුස්සයෙක්. එහෙම නැත්නම් ඔය මොනවා හරි පිස්සු කෙනෙක් මැචේ යම කිව්වොත් එමේ ජීවත් වෙනකම් මොනවා හරි ගන්න බොණ්ඩවත් වොන්න නැත්නම් වැඩන්නේ කොතෝ ඕ ඕ ඕ ඒකේම තමයි. නැත්නම් ඒක කරන්නේ නැහැ නේ ඉතින් හරි. ඔයා බොන්න නැද නෑ මම හැන්ද වෙලා බොන්නම් දැන් බෑ. නැත්නම් වතුට්ටිය බීලා ඉන්න මම පස්සේ බොන්නම් කියලා බොන්නයි කියන්නේ යන්නේ. බොන්නයි කියපු ගමන් අරවස ඔළුවේ හරි වක්කන. දැන් බොන්නම් එන්නම් හැන්ද වෙලා බොනවා. දැන් මේ වතුට්ටිය බීලා ඉන්නේ. ඒක කුසලේ. ඒ ඒක මන් දන්නේ මට මම ඒක මට කියලා දෙන්න උත්සාහ කරපුවම කිසිම කෙනෙක් තේරුම් ගන්න නැහැ මාව තේරුම් අරගන්නත් නැහැ කියන්න හදන මනුස්සයට තේරෙන්නේ නැහැ මට තේරෙනවා ඊට වඩා හොඳයි බුදුහාමුදුරුවෝ මෙහෙම කරලා තියෙනවා කියලා කිව්වහම මමත් බෙල්ල බුදුහාමුදුරුවෝත් බෙල්ල ඒ මනුස්සයත් බෙල්ල මගේ ඒවා කියන්න ගත්තොත් එහෙම ඔයගොල්ලෝ ගහලා එලවයි මට ඒ ගැළවිච්ච හදන්න නැත්නම් හරිම අමාරුයි ඒ ඒ ඒ ලෙඩේ තියෙන බෞද්ධයන්ට විතරයි හොඳට මතක තියාගන්න කතෝලික මිනිස්සුත් මේ ආගමට આવොත් ওই ප්‍රශ්න කවදාවත් නැහැ මුස්ලිම් මිනිසෙක් මේකට આવොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මිනිස්සුනේ ධර්මය හොයන මේ මිනිස්සු යනවා ඒ පාර දිගේ. අපේ කට්ටිය තමයි කුසලයයි පිනයි පටලවාගෙන පටලවාගෙන අපහ පාඩුව තමයි තියෙන්නේ. හරිම අමාරුයි ඒක බේරුම් කරගන්න එක. ඒ නිසා මේ සතියේට ගියාම සතිය කුසලයේ ගැන මේ පින ගැන සලකන්න. සතිය සලකන්නේ කුසලයේ විතරයි. මේ මම ඔය දෙන අර්ථකථන හැටියට. මම හොඳයි අපි දැන් උර්ලූසේ වෙලාවෙන් නම් අපේ වෙලාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා වෙන ප්‍රශ්න නැත්නම් අපි මෙතනින් නැත කරනවා. පැයක සක්මණකින් පස්සේ අපි තුනට රැස් වෙනවා පරියන්කයකට. ඊට පස්සේ පැයක සක්මණකින් පස්සේ අපි පහට රැස් වෙනවා ධර්ම දේශනාවකට. ඒ මතක් කිරීමත් එක්කම අපේ ධර්ම සාකච්ඡා සැසිවාරය මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.